හුඟක් වෙලාවට අපි හිතමු gedara දොරේ ඉන්නකොට වැඩ කටයුතු වල යෙදෙනකොට පිරිස ඇසුරු කරනකොට කෝපය, ద్వේෂය, රාගය මේ මේ බඳු සිතුවිලි වලින් තමන්ගේ මනස කැළඹෙනවා. ඒ කැළඹෙනකොට එයයි කල්පනා කරනවා මේ gedara ඉඳලා නම් හිත නිදහස් කරගන්න බෑ, ಗುಣධම් වඩන්න බෑ, භාවනා කරන්න බෑ. ඒ නිසා වෙනම තැනකට අපි යන්න ඕන. එතකොට වෙනම තැනකට ගිහිල්ලා වෙනම භාවනා ස්ථානයකට එහෙම නැත්නම් ආරණ්‍යයකට ඒ වගේ භාවනා වැඩසටහන් කරන තැනකට ගිහිල්ලා වෙනම කාලසටහනකට අර සියලු බාධක බැහැර කරලා භාවනාවට යොමු වෙනකොට දැන් අර Tamanගේ සිත වික්ෂිප්ත කරන ක්ලේශයන් අවසන අරමුණු අවම වෙනකොට Tamanගේ මනස බොහොම පහසුවෙන් සංසුන් වෙනවා. එතකොට ඒ අයට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න සිත පුහුණු කරන්න යම් පහසුවක් තියෙනවා. ඊට පස්සේ මේ භාවනාව સિદ્ધ කරලා පුහුණු කරලා gedara ආවන් පස්සේ ආපහු ඒ තැනත්තට දැනෙනවා ආපහු තමන්ගේ මනස කැළඹෙනවා. එතකොට ඒ අය හුඟක් දෙනා කියන්නේ අනේ හාමුදුරනේ මේ gedara ඉන්නකොට කොහොමවත් හිත සංසුන් කරගන්න බෑ මේ මේ විදිහට මනස කැළඹෙනවා. ඉතින් මේ අනිත් අයත් එක්කලා කොහොමවත් මේ භාවනාව කරන්න බෑ. එතකොට ඒ අය හිතන්නේ දැන් තමන්ගේ හිත සංසුන් කරගන්න අනිත් ඔක්කොමයි සීරුවෙන් ඉන්න ඕන. රේඩියෝ එක වහන්න ඕන, රූපවාහිනිය වහන්න ඕන. අනිත් අය කතා කරන්නේ නැතුව සීරුවෙන් හිටියොත් තමයි මගේ මනස සංසුන් කරන්න පුළුවන් ඉතින් එහෙමනම් ඒක තමන්ගේ භාවනාවක් නෙමෙයිනේ, අනුන් කරන වැඩක් නේ. එතකොට අනිත් අය කැළඹුණොත්, අනිත් අය උස්පහත් වුණොත්, ඒගොල්ලෝ සද්ද කළොත් තමන්ගේ භාවනාව ඉවරයි. එතකොට ඒගොල්ලෝ නූලෙන් අදිනකොට තමන් නැට තමන් කැළඹෙන්නේ. එතකොට අනුන් මත තමන්ගේ සියල්ලක්ම ක්‍රියාකාරීත්වය ඉන්ද්‍රිය පැවැත්ම තීරණය වෙයි. ඉතින් මේක තමයි පොතඥයාගේ මූලික පොදු ස්වභාවය. එතකොට ලෝකයේ තුල කවර කරුණු තිබුණත් ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ මොනවා තිබුණත් ඒවයින් නොකැළඹෙන ආකාරයට අපේ මනස පුහුණු කිරීම තමයි අපි භාවනාව තුළින් කරන්නේ. ඒක එකපාරට කරන්න පුළුවන් කමක් නැහැ. ටිකෙන් ටික තමයි පුහුණු කරන්න ඕනේ. නමුත් අපි වටහා ගන්නට ඕනේ දැන් මේකෙන් අපි කියන්නට උත්සාහ කරන්නේ අර සද්දබද්ද ඇති තැන කරදරකාරී තැනම භාවනා කරන්නට ඕන කියන එක නෙවෙයි පින්නතුනි මේ කියන්නට උත්සාහ කරන්නේ. අපිට ඒ වගේ තැනක භාවනාව කරන්න බැරි නම් හිත එකඟ වෙන්නේ නැත්නම් සංසුන් කරගන්න බැරි නම් හුදකලා තැනකට යාම වරදක් නොවේ. භාවනා ස්ථානයකට අරණ්‍යයකට ගල්ලෙනකට ඒබඳු තැනකට ගිහිල්ලා වෙනම තැනක් වෙනම වෙලාවක් වෙනම කාලසටහනක් හදාගෙන ඒවා කරන එක වැරද්දක් නෙමෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණේ තමයි මේ අනිත් අයගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ මතුවෙන්නේ ලෝකයෙහි අරමුණු ඉදිරියේ මගේ මනස සංසුන් කරගන්නට තරම් මම තාම සිත පුහුණු කරගෙන නැහැ. මේ මගේ දුර්වලකමයි මතුවෙන්නේ. ඉතින් මගේ දුර්වලකම මෙතන බහුලව මතුවෙන නිසා ඒක යටපත් කරගෙන ටිකක් පුහුණු වෙන්නට තමයි මම අර විදිහේ නිදහස් නිසල්මන් තැනකට යන්නේ කියන කාරණය අවබෝධ කරගෙන ගියොත් තමන්ගේ දුර්වලකම හදාගන්න පුළුවන්. නමුත් ලෝකේ හුඟක් දෙනා දකින්නේ එහෙම නෙමෙයි. ඒ අය දකින්නේ මේ අනිත් අයත් එක්ක භාවනා කරන්න බෑ මේ ලෝකයේත් එක්කලා මේවා කරන්න බෑ. එතකොට දැන් මේ මගේ මනසේ දෝෂය නෙමෙයි අනිත් අයගේ තමයි දෝෂය. ඒ නිසා තමයි මම ඒ අයගෙන් අයින් වෙන්නේ. දැන් ගෙදර ඉඳගෙන භාවනා කරන්නේ නැතුව පන්සලට යන්නේ භාවනා ස්ථානයට යන්නේ Tamange හිත දුර්වල නිසා නෙමෙයි අනිත් අයත් එක්ක මේක කරන්න බෑ මම නම් හොඳ කෙනෙක් මම ಗುಣධම් වඩන කෙනෙක් මේ අනිත් අය එහෙම නැහනේ ඒගොල්ලොත් එක්ක මේක කරන්න බෑනේ ඒ නිසා මෙතනින් අයින් වෙන්න එතකොට දැන් ඒත් නැත්තා එක්තරා අභිමානයකින් Taman පිළිබඳව සෙය්‍යමානයකින් අනිත් අය දුර්වලයෝය මම ශක්තිමත් කෙනෙක් මම හොඳ කෙනෙක් මම බොහොම දක්ෂ කෙනෙක් මම ಗುಣධම් වඩන කෙනෙක් කියලා Taman පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගෙන තමයි අර හොදකලා තැනට යන්නේ. එතකොට Tamanගේ දුර්වලකම දකින්නට ඒ තැනත්තා සමත් වෙන්නේ නැහැ. මේ කියන කාරණේ ඊටාම පරිස්සමින් තේරුම් ගන්නට ඕන. දැන් මේ දෙදෙනා තුලම සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවක් තමයි. හැබැයි මනෝභාවයන් දෙකක්. මොකක්ද එකම ක්‍රියාව කිව්වේ? දැන් අර කරුණු තේරුම් අරන් යන තැනත්තත් තේරුම් නොගෙන යන තැනත්තත් අර කලබලකාරී පරිසරයෙන් නික්ම ගිහින් තමයි ඒ කාර්ය කරන්නේ. හැබැයි තේරුම් නොගන්නා තැනත්තා තමන්ගේ දුර්වලකම දැකලා දුර්වලකම හඳුනාගෙන නෙමෙයි නික්ම ඒක අභිමානයක් හැටියට හිතාගෙන. ඒක ගුණයක් හැටියට හිතාගෙන. අර හරියට නුවණින් දකින තැනත්තා තමයි මේ අනිත් අය ඉදිරියේ මේ කලබලකාරී පරිසරයේ මට ಗುಣධම් වඩන්න බැරි වෙන්නේ ලෝකේ වැරද්දක් නිසා නෙමෙයි ඒ අරමුණු හැමුවේ මගේ මනස සංසුන් කරගන්න මගේ මනස නිවැරදි විදිහට පුහුණු කරලා නැති නිසායි. ඉතින් කරන්න දෙයක් නැහැ පුහුණුව නැති නිසා ඒක කරගන්න තෙක් මම හුදකලාවට ගිහිල්ලා ඒ මගේ දුර්වලකම හදා ගන්න ඕන කියලා දුබලකම දැකගෙන යනවනම් ඒ තනත්තාට සාර්ථක භාවනාවක් කරන්න පුළුවන්. අද බොහෝ දෙනාට හුදකලාවට ගියා වුණත් එතන තියෙන සහනය භුක්ති විඳිනවා. ආපහු අර දෛනික පරිසරයට ආවන් පස්සේ ආපහු කැළඹෙනවා. ආයෙත් අතන්ට යනවා. ආයෙත් මෙතන්ට එනවා. හොද හොද මඩේ දාන්න වගේ මේ ව්‍යායාමය සාර්ථක නොවෙන්නේ ඇයි? ප්‍රොන් මඩ සහිත බඳුනක කලබන්නතුව තිබ්බන් පස්සේ මඩ ටික යටට බහිනවා. එතකොට පිරිසිදු වතුර වගේ පේනවා. කැළඹෙනකොට ආයෙ මඩ වෙනවා. එතකොට බනින්නේ කාටද? දොස් කියන්නේ කාටද? අර කලම්බපු කෙනාට. කලම්බපු කෙනාගේ දෝෂයක් තියෙනවා තමයි. හැබැයි කැළඹුණේ ඇතුලේ මඩගොඩ තිබිච්ච නිසානේ. ඒක අයින් කරගන්න තමන් ක්‍රියාත්මක වුණා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රොන් මඩ තියෙන බඳුනේහි කලතන් නැතුව තිබ්බෙන් පස්සේ ජලය පැහැපත් වෙනවා. ඒක හරි. එතකොට ඒ වතුර ටික ඕනනම් පාවිච්චියට ගන්නත් පුළුවන්. හැබැයි ඒක රොන් මඩ ඉවත් කරන ක්‍රමය නෙමෙයි. රොන් මඩ සංසිඳවන ක්‍රමය පමණයි. අන්න ඒ වගේ මේ ශාසනික විවාහාරයේ යම්කිසි කෙනෙක් රූපාවචර ධානවලට සමවදිනවද අරූපාවචර ධානවලට සමවදිනවද එය අර රොන් මඩ ටික යටට සංසිඳෙන්නට හරිනවාසේ Tamanගේ సంతානයේ පවතින කෙලෙස් ධර්ම සංසිඳවන ක්‍රමයක් විතරයි කෙලස් ධර්ම ඉවත් කරන ක්‍රමය තමයි සල්ලේක ප්‍රතිපදාව. එතකොට අර රොන් මඩ ඉවත් කරන්න ඕන නම් සංසිඳවල හරියන්නේ ඒ ටික අවුස්සලා කලත්තලා ඉවතට දාන්න ඕන. එතකොට ඉවතට දාලා වතුර ටික අපිට ගන්න ඕන නම් ඒක හොඳට කලත්තලා අපි පෙරලා ගන්නට වෙනවා. එතකොට ඇයිද කලත්තන්නේ? කැලතුවේ නැත්තම් අර මඩ ටික ඉවත් වෙන්නේ නැහැ. ආපහු බඳුන ඇතුළෙම රැඳිලා තියෙනවා. වතුර ටික ඉවත් කරලා පෙරලා වෙන බඳුනකට දාගන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. දැන් අපේ මනසේ කෙලෙස් ධර්ම තියෙද්දි අපේ හිත ඉවත් කරලා වෙන කයකට අතුල් කරන්න බෑනේ. එතකොට මේ කයත් එක්ක මේ සිතත් එක්කමනේ අපිට මේ වැඩ ටික කරන්න වෙන්නේ. ඒ නිසා අපිට බඳුන මාරු කරන්න විදිහක් නෑ. එහෙමනම් හොඳට බඳුන සුද්ධ කරලා හොඳට පෙරලා අර වතුර ටික ආපහු ඒ බඳුනට එකතු කරගන්න එක තමයි. එහෙම නැත්නම් ඒක පිරිසිදු කරන්නට ක්‍රමෝපායක් පාවිච්චි කරන එක තමයි අපිට කරන්න වෙන්නේ. ඉතින් එහෙම අර රොන් මඩ ටික සම්පූර්ණයෙන් ඉවත් කළාට පස්සේ ඒ තනත්තාට වැටහෙන්නට ගන්නවා දැන් බඳුන කොතෙක් කැළතුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් පින්නතුන් දැකලා ඇතිනේ ඕනතරම් ඔය පානීය ජලය බෝතලයක් අරගෙන ඕනතරම් කලතල බලන්නකො වතුර ටික හොඳට කලත්තන්න පුළුවන්. හැබැයි කැළතුණයි කියලා මඩ වෙන්නේ නැහැ. ඇයි මඩ වෙන්නේ නැත්තේ? ඒකේ මඩ වෙන්නට අදාළ සාධක නැති නිසා. එහෙමනම් කැළතීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කැළතෙනකොට ඇවිස්සෙන විදිහේ දුර්වලකම් එහි තිබීමයි ගැටලුව වෙන්නේ. අන්නේ දුබලකම හඳුනාගෙන හොදකලා වෙන කෙනාට විතරයි තමන්ගේ දුර්වලකම හදාගන්න පුළුවන් වෙන්නේ. නමුත් සමාජයේ බොහෝ දෙනා දුර්වලකම හඳුනාගෙන නෙමෙයි නික්ම යන්නේ. ඒක සමාජයේ දෝෂයක් හැටියට තමන්ගේ ගුණයක් හැටියට මම නම් හරියට කැමති හුදකලා බවට මම නම් ওই සද්දබද්ද වලට කැමති නෑ මම ওই කලබලකාරී පරිසරයේ ඉන්න කැමති නෑ ඒතකොට කලබලකාරී පරිසරයේ ඉන්න අය දුර්වලයෝ මම තමයි හොඳ සත්පුරුෂයා මම තමයි ශක්තිවන්තයා මම තමයි ಗುಣධම් වඩන කෙනා අන්නේ විදිහේ එක්තරා අධිමානයක් ඇති කරගෙන වැරදි වැටහීමක් ඇති කරගෙන තමයි බොහෝ දෙනා කටයුතු කරන්නේ ඒ නිසා අද හුඟක් වෙලාවට විදර්ශනා කරනවා කියලත් බොහෝ දෙනා සමතයම තමයි පුහුණු කරන්නේ කියන්නේ කෙලෙස් ධර්ම යට කරන ක්‍රම කෙලස් ධර්ම සංසිඳවන ක්‍රම, කෙලස් ධර්ම වහලා දාන ක්‍රම, කෙලස් ධර්ම සංගවන ක්‍රම අනුගමනය කරනවා විනා ක්ලේශය ක්ලේශය හැටියට දැකලා දුර්වලකම දුර්වලකම හැටියට දැකලා ඒ දුබලකම් දුරු කරන ක්‍රමය පාවිච්චි කරන්නේ බොහොම අල්ප පිරිසක් විතරයි. ඒ අය පමණයි හැබෑවට විදර්ශනා කරන්නේ. එතකොට ඒ ක්‍රමය ටිකක් කටුක වෙන්නට පුළුවන්. කල්ගත වෙන්නට පුළුවන්. නමුත් කල්ගත උණයි කියලා කටුක උණයි කියලා කරන්න දෙයක් නැහැ. ඒක තමයි කළ යුතු එකම දේ පිරිසිදු කරන්නට නම්. එහෙම නැත්නම් ඉතින් අපිට සංසුන් කරලා යටපත් කරලා තියලා තියන්න පුළුවන්. දැන් මේකෙන් අදහස් කරන්නේ සමත භාවනාව කිරීම වැඩක් නැහැ කියන එක නෙමෙයි. රූපාවචර ධාන අරූපාවචර ධාන තේරුමක් නැති අර්ථ ශුන්‍ය දේවල් කියන එක නෙමෙයි. අපි පුහුණු වෙන්නට ඕන දේවල් සංසිඳවලා ඇවිස්සෙන්නේ නැතුව කැළඹෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද කියන ක්‍රමයක් අපි පුහුණු වෙන්න ඕනේ. ඒකත් අපට අවශ්‍යයි. මොකටද? හරියට දේවල් පැහැදිලිව තේරුම් අරගන්නට අපට ඒ සංසිඳවන ක්‍රමයක් අවශ්‍යයි. දැන් එහෙම තේරුම් ගත්තට පස්සේ තමයි මේක ඇතුලේ මොනවද තියෙන්නේ. අර හැමතිස්සෙම කැළඹිලා රොන් මඩ ඇවිස්සලා තියෙනවා නම් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පැහැදිලිව පේන්නේ. ඒතර කැළතෙන් නැතුව තිබුණොත් තමයි පැහැදිලිව ඇතුලේ තියෙන අර රොන් මඩ ටික ගල් කැට ඉවත් කරන්නට අවශ්‍ය දේවල් පැහැදිලිව පෙරෙන්නේ. අන්නේ විදිහට හරියට දැකගත්තට පස්සේ තමයි අපිට ඒවා ඉවත් කරලා සුද්ධ කරන්නට පහසු ඒ වගේ අපිට අපේ මනසේ පවතින ක්ලේශ ධර්මයන් හඳුනා ගන්නට දැක ගන්නට යම්කිසි සංසුන් බවක් ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. එනිසා චිත්ත සමාධිය බුදුරජාණන් වහන්සේ විසින් අගය කරනවා වර්ණනා කරනවා හැබැයි ඒ චිත්ත සමාධිය උපදවාගත්තු පමණින් එය කෙලස් නසන විදර්ශනාවයි කියලා වරදවා නොගත යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මූල